ගිහි කෙනෙක් නම් ඒ ගිහි ජීවිතය තුළ ටිකෙන් ටික ගුණධම් වඩලා නැවත වතාවක් ඒන් බැහැර වෙලා සාමාන්‍ය ලෝකේ කාම ලෝකේ හිම ගිලී පවතින්නට යොමු වෙන්න පුළුවන්. ඒ ගිහි ජීවිතයෙන් ඈත් වෙලා කාමයන්ගෙන් ඈත් වෙලා පැවිද්දට පැමිණුණු කෙනෙක් නම් ඇතැම් විට ඒ පැවිදි ජීවිතයෙන් නික්මිලා නැවත ගිහිභාවයට පැමිණෙන්නට පුළුවන්.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 ඒ නිසා මුදිතාව පුහුණු කරන තැනැත්තා ඊර්ෂ්‍යාවේ ස්වභාවයත් ටිකෙන් ටික අධ්‍යයනය කරලා හඳුනාගත යුතු වෙනවා කොහොමද මේ මනෝභාවය Tamanගේ මනසේ මතුවෙන්නේ කියලා. ඇතැම් අවස්ථාවල අන් අය සම්පත් ලබනවාට වගේම මේ ඊර්ෂ්‍යාව ඇති වෙන්නට බලපානවා තමන්ට හා සමාන විදිහට අන් අයට සම්පත් ලැබීමත්. ඒ කියන්නේ දරුවෙක් නම් තමන් අධ්‍යාපනය ලබනවා නම් අන් අයත් තමන් වගේ අධ්‍යාපනයට දක්ෂ වෙනකොට අනිකා පිළිබඳව ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. තමන් වගේම අන් අයත් ප්‍රතිඵල ලබනකොට තමන්ගේ රැකියාව වගේ රැකියාවක් අනිත් අයටත් ලැබෙනකොට තමන් අරගෙන තියෙන වාහනේ වගේ වාහනයක් අන් අයටත් ලැබෙනකොට තමන්ගේ ගෙදර වගේ හොඳට වියදම් කරලා අනෙකාත්ගේ දොර හදනකොට තමන්ට රුස්සන් නැති ගතියක් ඇති වෙනවා.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 ওই මිනිසුන්ට හැමදාම නිකන් දෙන්න එපා. එතකොට හැමදාමත් ওই මිනිසු නිකම්ම කාලා ජීවත් වෙන්න පුරුදු වෙනවා. හැමදාම අනුන්ටම අතපාන්නට පුරුදු වෙනවා. එහෙම නෙමෙයි වීරයෙන් උත්සාහයෙන් යමක් ගොඩනගා ගන්නට ඒ අයත් පුරුදු කරන්නට ඕන. ඒ නිසා නිතර දෙන්න එපා කියලා දුගියාට දෙන දානේ වළක්වන්නට පුළුවන්.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 පැවිද්දට උචිතාකාරයට පැවිද්දා කටයුතු කරන්නට ඕන. නමුත් පැවිද්දාත් සුවෙන් ඉඳීම වරදක් නෙමෙයි. නමුත් ඇතන් ගිහියන්ට පැවිද්දාට ලැබෙන දේ ගැන වැඩිපුර දාණය ලැබෙනකොට හොඳට පහසුවෙන් ගමන් බිමන් වඩිනකොට සුවසේ ඉන්නවා දකින්නකොට ආහාමුදුරන්ට මොන ප්‍රශ්නයක්ද අපි නේද මේ දුක් විඳින්නේ කියලා භික්ෂුව පිළිබඳවත් ඊර්ෂ්‍යාවක් මතුවෙන්නට පුළුවන්.